අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉද ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවේ මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා ඒකටත් අපි සාදර වෙමු. ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදිහට මම තරංගගෙන් කර්ණාන් ඉල්ලාසි. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස මම දෙමාසක පමණ කාලයක සිට සක්මන් භාවනාවේ යෙදිමි. එහිදී ඔසවනවා යවනවා තබනවා යන රිද්මය අනුගමනය කරමින් භාවනාවේ යෙදෙනවා. ইহත සෑම කායික ක්‍රියාවලියක් සිදුව අවසන් වන වහාම සතිය එය මත සමපාත කරමින් භාවනාවේ යෙදිමි. සක්මනේ වේගය මදින් මද වැඩි කරමින් සතිය අකණ්ඩව පවත්වාගත හැකි ප්‍රශස්ත தත්ත්වය තේරුම්ගෙන ඇත්تمي. සක්මන් භාවනාවේදී පහත සඳහන් කරුණු තේරුම්ගෙන ඇත්تمي. 1. වම් පාදයේ දකුණු පාදයේ තරම් සකසුරුවම් ලෙස ක්‍රියාත්මක නොවේ. 2. වම් පාදයේ තැබීමේදී දකුණු පාදයට වඩා මන්දගාමී බවක් දැනෙන අතර එහි බර සාපේක්ෂව වැඩි බව දැනේ. 3. වම් පාදයේ ඉදිරියට යැවීමේදී পায় දකුණු පාදයේ තරම් දුරක් ඉදිරියට නොයයි. 4. වම් පාදයේ දකුණු පාදයට වඩා කෙටි බව දැනේ. 5. උඩුකය තබන පාදය දෙසට පැද්දී යයි. 6. මෙම පැද්දීම වම් පාදයේ තැබීමේදී මදක් වැඩිය. 7. දකුණු පාදයේ බිම තැබීමේදී දැනෙන සිසිලට වඩා වැඩි සිසිලක් වම් පාදයේ බිම තැබීමේදී දැනේ. 8. සක්මනේදී වම් පාදයේ ඉදිරියට යවා තැබීමේදී සිදුවන මස් පිඩුවල ප්‍රසාරණය සහ සංකෝචන ක්‍රියාවලිය වම් පාදයේ තැබීමේදී සාපේක්ෂ ලෙස අඩුය. 9. සක්මනේදී ඊතා කුඩා කාලයකට ශරීරයේ බර තනි පාදයක් මත පිහිටයි. 10. වම් පාදයේ මත පිහිටන එම ශරීර බර දකුණු පාදයේ මත පිහිටන බරට වඩා සාපේක්ෂ ලෙස වැඩි ලෙස දැනේ. 11 සක්මන් භාවනාවේ යෙදෙන විට බාහිර සිතුවිල්ලක් පැමිණි වහාම දිනෙත් පියා පියවර කිහිපයක් ඉදිරියට සක්මන් කිරීමෙන් එම සිතුවිලි නිසා සිදුවන ප්‍රපංච කිරීමෙන් වැළකී සතිය යලි සක්මන මත පිහිටයි. 12 දිනෙත් පියාගෙන එක දිගට සක්මන් භාවනාවේ යෙදිය නොහැක. ශරීරයේ සමබර භාවය ගිලිහි යයි. සතිය හරි හැටි නොපිහිටයි. වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඔය කියන්නේ අවසානයේ සඳහන් කරලා තියෙන විදිහට හිතවිලි ආපුවාම යත්තික වහගෙන පියවර වගේක් යනවා කියන එක දෝෂයක් ඇත්තේ නෑ. නමුත් සඳහන් කරලා තියෙන්නේ නැත්තම් ඊට වඩා ප්‍රශස්ත ක්‍රමේ නම් ඒ හිතවිලි තියෙද්දි මම ඉඳගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි ඇවිදින බව දන්නවනම් හිතේ තිබුණයි කියලා ඒකට විශේෂයෙන් මෙනෙහි කරන්න ඕ, ඇත්තක වහන්න ඕ, මොනවාක්වත් කරන්න ඕනේ නැහැ. ඒ අතරමැද නිකන් දල වශයෙන් සක්මන් ඉරියව්ව අතරින් පතර පේනවනම් දිගටම කරගෙන යන්න ඕන. එනිසා මේ සක්මන් ගැන ප්‍රධාන ප්‍රථම වශයෙන් මේ පොත ආනාපාන සති පොත ලියන වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ S2 වහන්න එපා කියන එක කියලාම තියෙනවා. සක්මන කරනකොට සමහර වෙලාවට S2 වහගෙන යන්න වගේ හිතෙනවා. නමුත් එහෙම කරන්න එපා. දැන් මේකේ එක අත්දකලා කියනවා. එහෙම කෙරුවොත් සම්බර භාවය නැති වෙනවා. ඉතින් ඒකින් අමතරව ඔය යන ක්‍රමය හොඳයි. ඉතින් මේ විදිහට බලලා මේ සක්මණ මෑදදී අපි මේ ඇති කරගන්න සතිය සක්මණ කෙරවට ගිහිල්ලා හැරෙනකොට කඩා ගන්න නැති වෙන්න එහෙම නැත්නම් ඉරියව්ව ඇවිදින ඉරියව්වේ ඉඳලා හැරෙන ඉරියව්වට ගියාට පස්සේ ඊට පස්සේ හැරෙන ඉරියව්වේ ඉඳලා ආයෙ සක්මන් කරන ඉරියව්වට ආවට පස්සේ ඒ තියෙන සංදිස්ථානයේදී අර ඇති කරගෙන ගිය සතිය පොඩ්ඩක් හැල හැප්පෙනවා ටිකක් කලබල වෙනවා. අන්න එතනදී ඒක කඩා ගන්න නැතුව යනකොටම අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. කෙලවරදී මේක කැදෙයි. මම මේක දිහා බලාගෙන හැරෙනවා. අන්න ඒ විදිහට කරන්න පටන් අරගත්තොත් සක්මණෙන් පිට එහෙම යනකොට වුණත් එක ඉරියව්වක ඉඳලා අනෙක් ඉරියව්වකට යනකොට ඒ සඳහා අවධානය වැඩි කරගෙන ගියොත් සිද්ධ වෙන්න තියෙන හානිය හිත පිට යාම අඩු කර ගන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට සක්මන් කරලා ඇති කරගත්තා යම් එකලසක් තියෙනවා නම් ඒක හේම හලහප්ප ගන්න චෝ ගිහිලා පරියංකයට යන එක තමයි පරියංකයට කරන්න තියෙන පූර්ව කෘත්‍ය කියලා කියන්න පුළුවන් ප්‍රස්ථානේ ඒ සක්මණේ ඇති කරගත්ත එකලස පුළුවන් තරම් ගෙනියන්න සක්ම පරියංකේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස පළමුව අංක ගැන පසුව පිම්වීම හැකිලිම මුහුණට මුහුණලා දැනෙන අයුරු පසුව පිම්බීමේදී සුලන් රැල්ල ගමන් කරන අයුරුත් හැකිලීමේදී සුලන් රැල්ල ගමන් කරන අයුරු අද ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. පිම්බීමේදී සුලන් රැල්ල උදර බිත්තියටත් අත් දෙකටත් අතරින් අත උඩට එනවා. හැකිලීමේදී සුලන් රැල්ල අත් දෙකට උඩින් පෙරී උදරයේ රැලි අතරින් පෙරී පහළට ගලා යනවා. සතියෙන් බලා සිටියෙමි. මේ අතර මේ අතරතුර සිත පිට යෑමක් වශයෙන් කකුල් දිග හැරීමේදී සිදු වුණා. මම ඒ සැනින්ම සතියෙන් මෙනෙහි කර අරමුණට යොමු වුණා. ඉන් අනතුරුව අනාගත සිදුවීමක් නිතර නිතර පේන්න ගත්තා. එනම් මට ස්වීප් දිනුමක් ඇදුනම මම කරන දේවල් මටත් කැලලක් මාවත් සීවත් කරන්න මම එයත් සතියෙන්ම දැක්ක බව මෙනෙහි කර මගේ අරමුණට යොමු වුණා. ගරු ස්වාමීන් වහන්සේ මින් ඉදිරියට යොමු වන අයුරු පහදා දෙන්න. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවයත් කල්පයක් කල දීර්ඝායු සැප ලැබේවා. මේ සුවිප් එක ඇදිච්ච ගමන් මාව මතක් වේවා. එච්චර තමයි මට කියන්නේ. ඒ කියන්නේ පිටියල්ලෙන් ඔය සම්මාදම් කරනවා. ඉතින් කොහොම හරි මේ මේ වගේ හිත එකලස් වුණාට පස්සේ කියන්නේ මොකක් හරි කරලා හිත ගත්තට පස්සේ ඒ හිතේ ඇතිවෙච්ච ඉස්පාසු උතුර පුදුමාකාර විදියට සරුංගල් රෙන්ට පටන් අර ගන්නවා තොරන් ගන්න පටන් ගන්නවා එක එක එක එක අදහස් එන්න පටන් අර ගන්නවා එතකොට පේනවා හිතේ අපි කොච්චරක් දේවල් තීර කරගෙන සප්‍රෙස් කරගෙන රිප්‍රෙස් කරගෙන ඉන්නවාද කියලා ඒ මොකද අපි කොයි වෙලාවෙත් අරමුණු රාශි රාශි මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ඇතුළට දාගෙන ඉන්නේ භාවනා කරන වෙලාවෙදී අරමුණු ප්‍රමාණය අඩු වෙනවා විශේෂයෙන්ම අපි ඒ කර්මණකට දානවා එතකොට අනික්ක වයින් එන අරමුණ එක්කෝ නිෂේධ වෙනවා. ඊටසේ මේ අරමුණත් ඒකාකාර වුණාට පස්සේ පිටින් අරමුණ එන්නේ නැති නිසා ආයතනේ ඇරිලා තියෙන්නේ. ඉතින් ආයතනෙට සිද්ධ වෙන්නේ ඇතුලේ තියෙනව පිටට දාන එක තමයි. අන්න එතනදී මම යපේනවා. ඒක තමයි හීන ලෝකෙදී සිද්ධ වෙන්නේ. නිදාගත්තට පස්සේ ඔක්කොම අරමුණු එක නතර වෙනවා. නම හිත වැඩ. ඒ හිත වැඩ කරන නිසා හිත ඇතුලේ හිර කරගෙන තිබුණු සදාචාරය නිසා, එහෙම නැත්නම් බය නිසා, ඡන්ද දෝෂ බය මොහ කියන අගති නිසා අපි යම් යම් අදහස් හිර කරගෙන ඉනවා. ඒව එළියට එනවා. එදිට ආපුවාම වෙන්නේ පිට කෙනෙක් එකක් වගේ කවුරු හරි හුණියම් කරා වගේ කවුරු හරි ඉන්ද්‍රජාල කරා වගේ ඒ මොකද මේ ඇතුළට වැටෙනා මිසක එළියට එන්න වෙලාවක් දෙන්නේ නැහැ. ජීවත් වෙන තාක්කල් අපි අරමුණු වෙන්නේ නැහැ. භාවනාදී විතරක් අරමුණු අඩු කළ සතිය වැඩි කරනකොට මේ ඉන්න පටන් ගත්තාම මානසික රෝග තියෙන කෙනාට පිස්සු කියලා කියනවා. දරන්නම බෑ. එයා හිතන්නේ මේ මේ කවුරු හරි භූතෙක් කියලා මොනවාරි කරා. දේවතූප සංහාරයක් වුණා. එහෙම නැත්නම් පෙර නිමිත්තක් පහළ වුණා කියලා ඉතින් ගූඪ විද්‍යාවල්, গুপ্ত විද්‍යාවල් පිටිපස්ස මේ භාවනාව නිසා මේ ආයතන වල සිදුවෙන දේ අපිට කිසිම පාලනයක් නැහැ. ඒව අපිට ඕනේ න්‍යායපත්‍ර නෙවෙයි වැඩ කරන්නේ. ඒව වැඩ කරන්නේ ඒ වගේ න්‍යායපත්‍රේ ඒකේ තියෙන જાතිය බෝ කිරීම විතරයි. ඔය වෙන මොකක්වත්ම නැහැ. අරසාව පොඩ්ඩක් තියෙනවා. ඉතින් අපි මේ 80න් ගත කරන හැම වෙලාවෙදීම අපි කරන කියන හැමදේම මේ ලිංගිකත්වයේ සහ ඉන්ද්‍රිය පිනවීම මත පදයි තියෙන්නේ. ඉතින් ඒක දකින්නට ලැජ්ජ හිතෙනවා. අපි මෙච්චර මහන්සිලා මේ මේකටද මේ මේ අපේ ඥානගතව තියෙන නැත්නම් අපේ ආවේගගතව තියෙන මේ ලිංගිකත්වයේ සඳහාමද ජීවත් වෙන්නේ කියලා වසංගන්න බෑ. අරමුණු දීම නැත කරපු ගමන් මේක එළියට එන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒක දිහා බලනකොට පේනවා අපේ යථා ස්වરૂපේ මම කියන එකනාගේ යථා ස්වરૂපේ දැක්කොත් දුවයි කියලා තියෙනවා බය වෙලා භූතෙක් දැක්කයි කියලා. ඒ තරම්ම කැතයක්ෙක් මේක ඇතුලේ ඉන්නේ. ඉතින් යෝගාවචරය අපි ඔක්කොම ඒක එකතු වෙලා එයාට එන්න අදනවා එළියට. යහට එන්න අරිනවා, කෙලෙස් වලට එන්න අරිනවා. ඉතින් ඒකයි මේ පරිසරයේ පිසිදු තියාගෙන සීලයක් සමාදන් වෙලා සද්ධාවක ඉඳලා සතියේක ඉඳලා මේව එළියට ගත්තට බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ කෙලෙස් සද්ධාව නැතුව, සීල නැතුව, සති නැතුව එළියට આવොත් ඉතින් ජකදුරෝ ගෙන්නන්න ඕනේ, දොස්තරලා ගෙන්නන්න ඕනේ, নানা ප්‍රකාර ඕනේ. අපි ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ සීලයේ සද්ධාව සතිය තියාගෙන ඉන්න දෙන්න. දෙන තරමට කයිසිත දෙකේ සුවසේවාවක් සිදු වෙනවා. ඒක නෙමෙයි අපේ භාවනාවේ ප්‍රධාන අරමුණ. ඒක අතුරු ලාභයක් අතිරේක ලාභයක් ඉතින් මේක කරගෙන කරගෙන යන්නේක විතරයි බුදුහාමතුරෝ දකින්නේ තමන්ට තමන් කරන එකම අනුකම්පාව. මේ පිටෝ ගත කරන හැම වෙලාවෙම තමන්ට තමන් වද කරමින් මේ නපුරක් සිද්ධ කරනවා. ඒ බවත් පේනවා භාවනා කරනකොට. ඒ නිසා පුළුවන් තරම් අනුකම්පාවෙන් මේ තියෙන කුණු කන්දල් එළියට එන්න ඇරලා අලුතින් කුණු කන්දල් ඇති කරගන්න නැතුව කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං. තියෙන දේ ක්ෂය කරලා දාන්න අලුතෙන් ඇති කරන්න එපා. එතකොට තේරෙනවා අපි ආධ්‍යාත්මික ගමනක යන්න කියලා ඉතින් පටන් ගන්න ලකුණු ඔය පෙන්නන්නේ දිගට යන්න අරින්න හැබැයි ස්විප් එක ඇදුනොත් ආව මතක් කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ එන සිටිවිල්ල කුමක්දයි සෙවීමට එනම් වර්ග කිරීමට කොපමණ උත්සාහ කළත් සිටිවිල්ල එන විට නොව ඇවිත් ගිය විට ඒ වර්ග කිරීමට මට සිදුවේ. මන්ද ඒ තරම් වේගයෙන් සිටිවිල්ලක් ගලා ඒමත් ඒ වර්ග කිරීමට ප්‍රථම එය ගොස් තිබීමත් නිසාය. එබැවින් සිටිවිල්ල ඒමට ප්‍රථම ඒ වර්ගීකරණය කර වර්ගකරණ වර්ගීකරණය කරන ආකාරය පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවශ්‍ය නැහැ. හිතවිලි ඕනේ නම් එයා වර්ගීකරණය කරලා දෙයි. උංගා බරපතල හිතවිල්ලක් ආවොත් ඒ රාගය කියලා කියන්න ඕනේ හිත රිදෙන්න ගන්නවා. උගාවක් මේ ද්වේෂ කරන එකක් આવොත් පැලහෙන්න ගන්නවා. ඒ නිසා එහෙම නැති හිතවිලි ඒවට කියන්නේ inner thoughts. එහෙම නැත්නම් හිතන්නේක් නැති හිතවිලි. නිකන් ගොවිතැන්පත් කරනකොට කුඹුරේ නියර තනකොළ වැවෙනවනේ. ඒ අර පොහොරම තමයි ගන්නෙ. අර වතුරම තමයි ගන්නෙ. එහෙනම් ඒක ගොවිවලේ වැවෙන දේ. ඒක ගොවියට ආඩම්බරයක් නැහැ. ගොවියට ආඩම්බර තියෙන්නේ භෝගේ විතරයි. ඒ නිසා හිතවිලි වර්ගීකරන්න හදනවා කියලා කියන්නේ හිතවිලි වලට පොහොර දෙමිල්ලක් සහ හිතවිලි වලට ආහාර දීපන්. වර්ගීකරණය කරන්න වෙන්නේ හිතවිල්ල බරපතල නම් ඒක හිත පාරවාගෙනමයි එන්නේ. ඒක විතරක් දැනගන්න මේක රාගය. මේක ద్వේෂය. මේක මෝහය. ඊට අමතර වෙන සාමාන්‍ය හිතවිලි අත හැර දැමීම නැත්නම් හිත කරදර නොගැනීම හරිම අමාරු තේරුම් ගන්න කෝකද ගන්න ඕනේ කෝකද නැති කියලා. මෙන්න මෙහෙම උපමාවක් මම කියන්නම් සමාට තේරෙයි දන්නේ අපි ගොඩක විතනක් කරනකොට හෝ මඩද විතනක් කරනකොට ගුවිය සාමාන්‍ය බින්නගම දෙහිය දෙක හානවා ඒ බින්නගමදී පොළොව ඔක්කොම කඩලා තනකොළ ඔක්කොම වතුරට යඩ කරලා තැම්බෙන්න ආරනවා ඒ දෙහිය හානකොටත් ඔය තියෙනවනම් තව තනකොළ ටිකක් ඒ ටික යට කරලා පොළොව සාමාන්‍යයෙන් තනකොළ නැති තැනට ගෙනලා ඒක වපුරනවා එහෙම නැත්නම් පැල හිටවනවා විශේෂයෙන්ම වි වැපිරුවොත් අපි කියනවා මේ වපුරන අවස්ථාව කියලා ඒ වී ඇතෙත් එක්කම තනකොළට රාශියක් පැලවෙනවා. මුලින් පටන් ගන්නකොට තනකොළ නැති වුණාට විශාල වශයෙන් පැලවෙනවා. ඉතින් ඒකට ගෙවිලියට කතා කරලා ගොවියා කියනවා බියෝජ භෝග පැලේ ඉතුරු කරලා තනකොළ පැලේ ගලවන්න කියලා. ඒකට ගෙවිලිය දාන්නවා මේ ගොවිය මෙච්චර මහන්සිලා කුඹුරු කරලා වනාත සුද්ධ කරලා බියක යට දැම්මට ඒ පොහොර ලප්පෝ ටික අරගෙන තනකොළ බොහොම ජයට ගැලවෙනවා. ගෙවිලිය ගිහිල්ලා අතුරුයක් ගන්නවයි කියලා නැත්තම් තනකොළ නෙරනවයි කියලා භෝග පැලේ ඉතකොළ තනකොළේ අයින් කරනවා. අයින් කළොට පස්සේ භෝග පැලේ hina වෙවි වැවෙනවා. ඒ වුණාට තව සුමාන දෙක යනකොට ආයෙ සැරයක් කණ්ඩායමක් එනවා. අර දෙවෙනි සැරේට මොකද නිතරම ඒව පැලවෙනවා. දෙවෙනි සැරේටත් ගෙවිලිය දෙවෙනි අතුරුයක් ගෑම කරනවා. කරලා ගොවියා ගිහිලා පුළුවන් නම් භෝග පැලේ මුලට පස් ටිකක් එහෙම දාලා බර උඩු කරලා දෙවෙනි සැරේ තනකොළ ගලවනවා. ගැලවුවට පස්සේ භෝගය දැන් පොළොව වසා ගන්න. භෝගේ පොළොව වසා ගත්තට පස්සේ දැන් තනකොළ වලට උඩට ආවට ඒව හරි සුපාරි ඒව හරි මුරුදුයි. මොකද ඒකට දැන් ඉරේලිය නෑ. මොකද භෝගේ දෙපාරකින් ජය අරගෙන තියෙන්නේ. ඒත් ආය තනකොළ වාටියක් එනවා. එතකොට ගොවියත් මේ ගෙවිලියත් මේ ගොවි දරුවන්ට කතා කරලා කියනවා පුළුවන් වෙලාවක කුඹරට ගිහිල්ලා ඔය තියෙන පුංචි පුංචි දන කොටල් ගලවලා බලගේ පුංචි ඇස්වලට ඕවා පේනවා පුංචි ඇඟිලි වලට අහු වෙනවා ගලවපල්ලයි කියලා. ඒක ගැලෙව්වත් නැතත් භෝගේ දැන් පොළොව වහගෙන තියෙන්නේ. භෝගේ වැහුණට පස්සේ කොච්චර දෝ තනකොළ තියෙනවා. ආයෙ කොවියක නම් ගන්නෑ. ඊට පස්සේ කරන්න කිව්වොත් ආසන්නෙන් වාසි නැහැ. මොකද දෙක සැරයක් දෙසරයක් තනකොළ ගලවනවා කියන්නේ හරි ගණන් යන වැඩක්. පියදම්. එයා හරියට තනකොළේ ගලවන්නේ භෝගේ වැවෙනකම්. භෝගේ පොළොව වසාගත්තට පස්සේ භෝගේට කියනවා ආයෙ තනකොළේ ඉන්න තියෙන ඔබ වහගෙන ඔබ කරගෙන ඵලයන් අපි එන්නේ අත දෙන්න කියලා. අන්නේ වගේ භෝගේට එන්නේ ඉස්සල්ලා වෙන තනකොළ ගලවන්න. භෝගේ වැවුනට පස්සේ තමන්ගේ මූල කර්මස්ථානත් එක්ක ඇසුර ආවට පස්සේ කොච්චර හිතවිලි තිබුණත් කොච්චර වේදනා තිබුණත් කොච්චර සද්ද තිබුණත් ගණන් ගන්න නැතුව අරමුණම අදහගෙන අරමුණට මෙව යටපත් කරගන්න කියලා ඇස්බල්වේ බලාන යන ගතිය මම දැන් ඒක අමාරුම දෙයක් sannivedanaya කරන කාටවත් තේරෙන්නේ නැහැ සමහරු 100 100ක්ම තනකොළ ගලව ගලව විතරක් ඉන්නවා එතකොට භෝගේ පැලවෙලා මෝරලා ආවත් අස්වැන්නේ ගෙවන්න බැරි තරම් බියදන් ගිහිල්ලා ඒ වෙනතන සමහරු මොලේ ඉඳලම තනකොළ නොගල නිකන් ඉන්නවා එහෙම ඉඳලත් බෑ ඒකට භෝගේ කේඩෑල් වෙනවා. භෝගේ යටපත් වෙනවා තනකොළ වලට. ඒ නිසා සැරයක් දෙසරයක් තනකොළ ගලවලා භෝගයට මුල් බහ ගන්න ඉඩ ඇරලා පොළොව දිනා ගන්න ඉඩ ඇරලා ඊට පස්සේ අතාරිනවා කියන එක දක්ෂ ගොවියගේ කටයුත්තක්. ඉතින් ඒක වගේ තමයි මේ හිතවිලි වේදනා සද්ද නීවරණ ධර්ම එනකොට කොච්චරක් ඒකත් එක්ක රණ්ඩු කරලා භෝගයට දන ආරම්භ දෙන්න ඕනද ඊට පස්සේ ඒක නොකර ඉන්න ඕනද කියන එක එක එකනාගේ තම තමන් යන පමණින් දැනගන්නේ. ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව කරන විට කුමන කර්මස්ථානයේ වැඩුවද වරහන් ඇතුලේ ආනාපානය සිතිවිලි බැලීම හෝ ධාතු මනසිකාරය සිත ඊතා ඉහළට පාවී ගොස් ඉහළ නතර වී සිට නැවත පැරෂුටයකින් බිමට එනවාසේ කකුල් දෙක ළඟට ඒමත් වරින් වර සිදුවේ ඊයේ පරයන්කයේදී පැයක් තුල මෙසේ හතර පස් වරක් ඉහළ පහළ ගිය සිත දැන් වැඩි වේලාවක් ඉහළ සිටින නිසා එක් පර්යංකයකදී එක්වරක් පමණක් පහළට එයි. මුළු භාවනා කාලයම සතියෙන් විවේකයෙන් සිටිමි. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදේශක් දෙන සේක්වා. ඔගේ පළවෙනි වාක්‍ය දෙක කියවන්න නැවත සැරයක් ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න. පර්යංක භාවනාව කරන විට කුමන කර්මස්ථානීය වැඩුවද වරහන් ඇතුලේ ආනාපානය සිතිවිලි බැලීම හෝ ධාතු මනසිකාරය. ඒ කියන්නේ මේවට කර්මස්ථාන කියලා නන්දාගත්තට පස්සේ සම්පූර්ණ ප්‍රකාශය වර්ධිනවා. මෙතන කර්මස්ථානේ වෙන්නේ ආනාපාන විතරයි. අනිත්‍යව ඒකට එන බාධාවල් එහෙම නැත්නම් ආනාපානය ඇතුලේ තියෙන ධාතු මනසිකාරය මේ ඔක්කොටම කර්මස්ථානේ කියලා දැම්මට පස්සේ අලකොල මීනකොට මොකක්වත් දන්නේ නැහැ. පිසිගේ බලාමල්ල වගේ. ඒ නිසා කර්මස්ථානේ කියන්නේ Tamanට ඉදිරියට යන්න මුල් වෙන්නව මූල කර්මස්ථානේ නැත්නම් තමන් වැඩියෙන්ම ඇසුරු කරන දේ. ඒකට පැමිණෙන හිතවිලටත් කර්මස්ථාන කියන ගත්තොත්. ඊට පස්සේ ආනාපාන ඇතුළේ තියෙන ධාතු මනසිකාර්ය අසුබේ ඉරියා ඒ ඔක්කොම කර්මස්ථාන කියන ගත්තොත් අර ඉදිරිපත් කරන තේමාව මොකාටද මේ ඉන්න හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා කොමන කර්මස්ථානයේ කෙරුවත් යනවා කියනවා වෙනුවට මගේ කර්මස්ථානේ මේකයි. නැත්නම් ආනාපානේ හෝ ඒකයි ඒක කරනකොට ආනාපානට සාපේක්ෂව අනික අනික ඔයගෙන හිතවිලි සම්බන්ධ වෙන්නේ කොහොමද නැත්නම් ධාතු මනස්කාරය සම්බන්ධ වෙන්නේ කොහොමද? එතකොට හිත මේ කියන ඉහළ යනම හෝ වෙනස් වෙන එකත් එක්ක ආනාපානයේ විතරක්ම එයාගේ ප්‍රශ්න කියන එකට ඒකමයි දෙන්න තියෙන උත්තරේ. ආනාපානෙත් එක විතරක් සංසන්දනය කරන්න ඒ ඉහළ තියෙනකොටත් ආනාපානෙ බලන්න පුළුවන්ද? කකුල් දෙක මුට කඩාන වටවත් ආනාපානෙ බලාගෙන ඉන්න පුළුවන්ද? එන්නේ එන්නේ එහෙම ඉහළ යනවා කඩාන වැටෙනවා අඩු වුණත් ආනපනෙ බලන්න පුළුවන්ද කියලා හැම වෙලාවෙම සැකයක් බයක් අනිශ්චිතතාවයක් ආවොත් මම ඉතින් කියන ආවොත් පමණක් ආනපනට හිත දාන්න. නැත්තම් වෙන ඕන දෙයකට වෙන්න දෙන්න. මේ සැකේ තමයි අපිට තියෙන ප්‍රධානම දේ මොකද අපි මේ සතුරු මිතුරු දෙක අඳුනන්නේ. කර්මස්ථාන කියලා ආනපනටත් කියනවා ඊටිල වලටත් කියනවා ධාතුමංච කාටත් කියනවා. ඒ කියන්නේ අපේ අර පරිච්ඡේද ඥානය කියන එක වෙන්කොට දැනගන්නවා කියන එක අඩු වුණොත් සතුරා මේකෙන් ප්‍රොවිෂන් අරගෙන නෑදෑය නෑදෑය කියලා අපි ගෙට ගන්න හතුරේ. ඉතින් ඒකෝට ඒ මිනිහට දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා මේ ඉහළ ගියත් පහළ ගියත් වැඩියෙන් ගියත් අඩුවෙන් ගියත් ඒ කරන හැම වෙලාවකම ආනාපානයට සාපේක්ෂව ආනාපානය ඇස්බල්මේ තියාගෙන යන්න. හැබැයි ඒක ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද සමහර වෙලාවට ආනාපානෙ නොපෙනියනවා. එතකොට මොකද්ද ඇස් බැල්මට තියාගෙන එතකොට මොකටද අපි මේ අරසවට තියන්නේ ඊට ඉරියව් තමන් ඉන්නේ ඉරියවෙන් ආනාපානට වැඩි ඈත ගිය ආරක්ෂක සේවාවක් ඉරියව්ව කරනවා තමන් ඉඳගෙන ඉන්න බව සක්මන් කරනවා වම දකුණ බලන්න ප්‍රශ්නයක් නැහැ නමුත් වැඩියෙන් අපිට හදිසියකදී අමලියකදී සැකහැර කරගන්න බය නැති කරගන්න අනතුරු බව නැති කරන්න තියෙන ඉරියව්ව තමයි. ඒ නිසා මේ ඉරියව්වට සාපේක්ෂව මේක බැලුවොත් ඒකට බලන අදහසින් භාවනා වාඩි වෙන්න ওই සැකයක් එන්න දණක් නැහැ. සැකේ එතන එතනම අයින් වෙලා යනවා. සැකයක් එනවනම් පමණක් මම නැවතත් කියනවා එනවනම් පමණක් නැවත නැවත මම ඉන්නේ ඉරියව්ව හෝ එහෙම නැත්නම් ඔය ආනාපානෙත් පේනවනම් ආනාපානෙ හෝ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සැක නැත්නම් ඕන දෙයකට එන්න දෙන්න. එතකොට ගොවි පොලේ භෝගේ වැවිලා කොයි තරම් තනකොලාවත් අස්සන්නට බලපාන්නේ නැති මට්ටම වගේ. එතකොට නැවත නැවත තනකොළ නෙලන්න යන්න එපා. යන්න අරින්න. නමුත් යන්න බැරි යෝගාචර සැකයක් තියෙනවා. සැකයට හේතුව කර්මස්ථානය කියලා හඳුනාගත්ත දේ පිරිසිදු නැහැ. ඒක හිතවිල්ලත් කර්මස්ථානය කියනවා. ධාතු මනසිකාරත් කර්මස්ථානය කියනවා. ආනපානත් කර්මස්ථානය කියනවා. ඉතින් මම හිතනවා මම මේව කතා කරනකොට තේරෙයි කියලා. තේරේ වාක්‍යල මම ප්‍රාර්ථනා කරනවා කියන දේ කරන දේ හරියට විෂදව පුළුවන් තරම් කියන්නේ භාෂාව කතා කරන ව්‍යාකරණයක් අරගෙන කතා කරුවොත් කියන පණිවිඩය හරියනවා. ඒ නිසා අනිත් දවසේ එක්ක ආනපානෙම නැත්තම් සැක වේලාවක තියෙනවනම් තමගේ ඉරියව්ව මෙනෙහි කිරීමෙන් ඉරියව්වත් එක්ක ඇසුර පැවැත්වීමෙන් ওই සැක දුරු වෙන හැටි බලන්න පිනිදි ඉහිරුතුතු පිනිසේ. ඉර පායනකොට පිනි දී වෙලා යනවා වගේ ඉරියව්වට හිත දානකොටම සැක සියල්ලම දුරු වෙනවා. පූජනීය ස්වාමින් වහන්ස සිව් පිලිසිඹියාපත් වචනේ තේරුම කියා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සතර සපටි සම්බිදා කියලා කේතගේ තේරුණා නම් හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස මම අද දින සක්මන් භාවනාවේ යෙදෙන විට ප්‍රථමයෙන් සිතට එන අතීත හා අනාගත සිතුවිලි වලට හා බාහිර ශබ්ද ඇසීමෙන් ඇතිවන සිතුවිලි වලට එන්නට දී පසුව පාදය දකුණ වම ලෙස ඊතා සුළු වේලාවක් හා ඉන්පසු පාදය පොළොව සමග ස්පර්ශ වන ආකාරයේ දෙස බලා සිටීමි. එවිට පොළොවේ සීතල ගතියද යම් ස්ථානවල වියලි බවද දැනුනි. යම් අවස්ථාවලදී පාදයේ එසවීමේදී යටිපත්ලෙහි ඇලී ඇති සමහර වැලි නැවතත් පොළවට වැටෙන බවද දැනි. සක්මන් කරන විට වැලි මත ඇති වුණ පා සලකුණු නිසා ඇති වී ඇති සියුම් උස් පහත් වීමද දැනේ. එම අවස්ථාවලදී බාහිර ශබ්ද ඇසුනද එවිට කන ක්‍රියාත්මක වන බවත් යම් අවස්ථාවල දෙපස සිටින යෝගීන් සක්මන් කරන බව දුටු විට එවිට ඇස ක්‍රියාත්මක වන බවක් දනි. මේ සෑම විටම නොවුවද සමහර අවස්ථාවලදී මෙසේ හඳුනාගත හැකිය. අද දින පර්යංක භාවනාවේදී පළමුව සිතට එන බාහිර සිතිවිලි වලට එන්නටදී පසුව කය දෙස බලා සිටීමි. එවිට පාදයේ සියුම් වේදනාවක්ද උඩුතොලෙහි අභ්‍යන්තරයෙන් චලනය වන ස්වභාවයක්ද දැනුනි. මා හුස්ම ඉහළ පහළ ගන්නා බව දැන සිටියද පෙර ලෙස ඒ උගුරේ වැඩි තදවන ආකාරය නොදැනුනි. ටික වේලාවකට පසුව අලු පැහැයට හුරු මීදුම වැනි ආකාරයේද එය තරමක් චලනය වූ විට යමක් ඇති බව දිස්විය. නමුත් හඳුනාගත නොහැක. එම අවස්ථාවේදී ශරීරයේ දෙස බැලූ විට මා පර්යංකේ ඉඳගෙන සිටිනා බවත් කකුල් දෙක එකට ස්පර්ශ වී ඇති බවත් හුස්ම ඉහළ පහළ ගමන් කරන බවත් තරමක් ඉදිරියට නැමී සිටින බවත් දනි. නැවතත් පෙර ලෙසට සිදුවිය. එවිටද මා පර්යංකයේ සිටීද හුස්ම ඉහළ පහළ ගන්නේද යන්න බැලුවෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙම සංසාරයෙන් ඈතර වීමටම මෙම පින හේතු වේවා. ඒ විදිහට බලන ගතිය තාමත් අර සැකේක සේයාව තියෙනවා. ඉතින් බලන්න බලන්න තමයි තේරෙන පටන් අර ගන්නවා. වෙන එකකුත් කියලා ඉන්නෝනේ ඇස් දෙක ඇරලා බැලුවයි කියලා සතිය කැඩෙන්නෙත් නැහැ. සමාධිය කැඩෙන්නෙත් නැහැ. බැලුවයි කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ ලියන්න තියෙන මල්ල ඔබව බලන්නේ සැකේ නිසානේ. ඉස්සරහට එන්න එන්න මේක ඇස් දෙක ඇරලා බලන්නෙම නැතුව ඊට පස්සේ මෙතන මේ සැකයක් නිසයි ඇස් දෙක අරින්න කියන එක කාරණාවක් තේරුම් ගන්න එක මේ සද්දයක් අහන සද්දෙට කනට අවධානය ගියා කියලා අල්ලනවා වට වැඩි බොහොම සියුම් දෙයක්. ඒ වගේම රූපයක් දැකලා මගේ හිත දැන් රූපයකට ගිහිල්ලා තියෙන කියලා ඇහැටත් එක්කම සම්බන්ධ වෙලා මේ වෙනස දකින්න එක ඒක මේ රේඩියෝකේ මොන channel එකේද වැඩ කරන්නේ කියලා අල්ලනවා වගේනේ. ටෙලිවිෂන් එකේ කොයි channel එකේද යන්නේ කියලා දැනගන්නවා වගේ channel මාරු කරනවා. රූප channel එක, ශබ්ද channel එක, ගන්ධ channel එක. ඒ විතරක් නෙමෙයි මේ මතුවෙන දේවල් එක මට සැකේ පහළ වෙනවා කියන channel එක අහුනොත් තේරෙන්න පටන් ගන්නවා ඒක තන්නේ කර මාරෙක් පිටපස්සේ. කසාද බඳපු කට්ටිය ඔච්චර ඉක්මනට දික්කසාද වෙන්නේ ඕගොල්ලෝ හිතනවාද ඒ තරම දුරාචාරය තියෙනවා කියලා. දුරාචාරයට වැඩිය සැකේ. සැකේ වුණාට පස්සේ ඉතින් ඉවරයි. ඒ ඒ දීගේ ඉවරයි. සැකයට කිසිම හේතුවක් ඕනේ ඒ තරම්ම නාස්තිකයි. ඉතින් අපි මේ විචිකිච්ඡාව විචිකිච්ඡාට වැඩිය මේක අවික්ක ප්‍රසාදේ කියන සෝවාන් වෙච්චාම තියෙන වක්කීනම ලාභය ආය සැකයක් නැහැ. බුදුහාමුදුරු බුදුහාමුදුරුමයි ධර්මයේ ධර්මෙමයි සංඝයා සංඝයාමයි සිල්පද සිල්පදමයි. ආයෝග පිළිබඳ සැකයක් නැහැ. ඊට පස්සේ මසල කාපු දෙය දිරවනවා. එළඹ පැදුර නිින්ද යනවා. කරන දේ කරන්න පුළුවන්. දැන් අපිට කෑවට බඩ දිරවන්නේ නැහැ. මොකද සැකයි. එළඹ වැදුරු දින්දයක් නැහැ සැකයි. ළඟ ඉන්න මිනිහ හතුරද මිතුරද දන්නේ නැහැ සැකයි. ඒ මොකද මේ ඇතුලේ සැකේ කියන කෙලෙසී තියෙන තාක්කල්. පොඩි බඩුවක් නෙමෙයි යෝග. ඒක මොඛාවත් කියන නීතියකට අහන්න නැති න්‍යායපත්‍රයක් නැතුව තියෙන එකක්. ඒ නිසා පෘථග්ජනයා කොයි වෙලාවෙත් අරසාව ගැන තමයි හිත හිතයි. ඒක තිරිසන් ලෝකේ 100%ක්. තිරසන්නු හැම විචිත්‍රාංග වෙලා ශරීර හැඩ වැඩ කරගෙන මේ ගත කරන්නේ පරිසරයට අනුව අනුවර්තනය වෙන්න සර්වචනාසි සඳහන් කර තිනවා මේ සත්ව විශ්ේ තරම් විචිතුරු දෙයක් මගේ සර්වඥතා ඥාණයට තේරෙන්නේ නැහැ මොකද ඒ තරම් බය ජීවත් වෙන. මිනිස්සුත් ඒ වගේ. පු탁ජන මිනිස්සයා තමගේ ආර්ථිකයෙන් මෙච්චර දෝ ගාණක් වියදම් කරන අරසාව සඳහා. ඇමරිකාවේ තනි ආර්ථිකය මුළු යුරෝපයේම ආර්ථික වේදම් කරන ආරක්ෂාව සඳහා වේදම් කරන ප්‍රමාණය මුළු යුරෝපෙම වේදම් කරනා වගේ හතර ගුණයකටත් වැඩි වැඩිලු. ඒ තියේදී ඇමර චීනෙට බයිනවා. ඇයි ආරක්ෂාවට වැඩිපුර සල්ලි වේදම් කරන්නේ? ඒක අපිට සැකසිතයි. නමුත් ඇමරිකාව කොච්චර වේදම් කරනවද? කතා කරන්නවත් දෙන්නේ නැහැ කියන්නේ. ඒ තරම් බය ජීවත් වෙන්නේ. අපි බලන්නකො බිම් වාඩිලා කොච්චර සක්විති රජු වගේ ඉන්නවද? අපිට හෙලිකොප්ටර් ඕනේ නැහැ පයින් යදයි. මොකද බය නැහැ අපි. ඕගොල්ලෝ හිතන හෙලිකොප්ටර් යන්නේ පොහසත් කමට නෑ බය. පුදුම බයයි ඕම් බයයි බිම හැපෙලා තින්නේ. ඔය පෙරට්ටු අරගෙන පුතුක්ව අරගෙන කරාටේ ඉගෙනගෙන අර මාෂල්ලාට් මේ ආෂල්ලාට් දෙන්නේ බය. ඔකට තව වචන ඇත්තට වචන කිව්වම ඔයගොල්ලෝ තරහ වෙනවා. එහෙව් බයක් තියෙනවා. බුදුජානනාසේ නාලාගිරි ඇතයිසරට ආවත් අද්දක වෙන්නලා කියන ඕ අබේ මුද්‍රාව මම බය නැහැ. මගේ අතේ පිත්තොල නැහැ. මගේ ඇති කිනිසි නෑ, හෙල්ලේ නෑ, හෙන්ඩුව නෑ. පුළුවන් නම් වරේ. අබේ මුද්‍රා. ජේම්ස් බොන්ඩ් පිස්තෝලේ ගන්න. එම්ජීආර් කඩුව ගන්නවා. ප්‍රභාකරන් දෙපැත්තේ දෙන්නේ තියාගෙන අපි හිතන කොහොමද තෙදට ඉන්නේ බය බය ඔයගොල්ලෝ පැවිදි වෙන්නේ නැත්තේ කැලේට එන්නේ නැත්තේ මොකද බය සුද්ධ බය ඉතින් ඒ නිසා භාවනා කරනකොට තේරෙයි මොනවා ගෑවත් වැඩක් නැහැ. මොන තරම් අරසාවක හිටියත් වැඩක් නැහැ. මේ බය හිතේ තියෙන තාක්කල්. ඉතින් ඒක මිනිස්සෙක් මේ ඉංගන්නේක් ඔන්දට බුරියානි පාරක් කාලා එදා දාන ගෙදරක වෙන්නේ නැති කාලා පාරයින් විලා පොල් ගහකට බුදිලු පුතුම සැපේ මච්චාන් අදනම් රජ සැප කියාගෙන බුදිලු. ඒක රජ කෙනෙක් කනවලු ඇතෙප් පිට නැගලා ඇතා රජුරවන්ට හොඳටම කේන්ති ගියාලු මීයා කාමී මේ. රජ සැප කියලා කියනවා මයේ තියෙන සැප වලින් කාලක්ති අරිමුවක් නැහැ මූල. මූ හැප තියනවා කියලා කියනවා අඬ ගහගෙන කිව්වලු උට. ඊට ඊට පස්සේ උඹට රජ සැප දෙන්නම් කියලා මාලිකාට අනන් ගිහිල්ලා හොඳ තරුණ බහේ කාන්තාව දෙන්නෙකුට ගාලු මේක හඳුන් කිරිපැන් වලින් නාවපන් කියලා. නාල රාජපූජන කණ්ඩ දුන්නා. කාලා හුත්තට එළලා තියෙන පළසක රාජගෘහයට අනගහන කියලා නිදි කරවලා බුදිය ගනින් කියලා. ඊට පස්සේ ගලු ඕක තමයි අකෝ රජසැප කියන්නේ කියලා. මිනිහා ඇද්දක උඩ බලනකොට යන්දන් ඕලකින් එලිච්ච කඩුවක් තියනවලු මෙහෙම වැටෙන්නේ. මූට නිින්දත් නැතිලු, කණ්ඩත් නැතිලු, බොණ්ඩත් නැතිලු මූ දාරියනවා. රජු කියලා මොකද නැද්ද රජසැප කියලා. අනේ දීහාඳුරනේ මේ මේ කඩුව ඇදගෙන වැටුනොත් ඔන්න ඕකට තමයි රජසැප කියන්නේ කියලා. රජුගේ ජීවිතේ කොයි වෙලාවෙත් බයි. හැබැයි රජුගේ හරි ඊරිසියයි තව කවුරු හරි සැප විඳිනවා දකින්නකොට. ඉංගන්නට රජ සැප තියෙන්නේ හොඳට බුරියානි පාරක් කාලා. පොල් ගහක් යට බුදිනකොට. බුදුචානන්ස අපිට දෙන්න හදන්නේ අපි කොච්චර හම්බ කරත් අපි කොච්චර බලකඳුරු පුද්ගලික ආමි දාගෙන මොනවද දාගෙන හිටියත් බය හිතේ තියෙන තාක්කල් කන දේ දිරවන්නේ ඉන්න දන සැකයි කාපු දේ විස වෙනවා ආවුදෝලින් පහර වදිනවා මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනයක් නසහති කියලා. ආයුධයෙන් දමල ගැව්වට මම ආයුධේ වැඩිවීමක් මම ඉවසන්නේ ඒ නිසා ආයුධේ වැටෙනවා. ආයුධේ මම ඉවසුවොත් තමයි ආයුධේ මට වදින්නේ. නැත්තම් වදින්නේ නැහැ. අහලා තිනවද සිංහබාව ගිහිලා සිංහයාට තුන් සැරයක් විද්දා. පළවෙනි සැරේ සිංහයා හිතුවේ මගේ පුතා විදින්නේ විදිනවා කියලා දන්නේ නැහැ. දරුසෙනියස ඊතලෙ බිම වැටුණා. දෙවෙනි සැරේත් විද්දා ඒ දරුවා දරුවනේ මේ බලන්න මේ දඟලන්නේ. ඊතලෙ බිම වැටුණා. ඊට පස්සේ මේ ඉලන්දාරියට මොකද වෙලා තියෙන්නේ? මූට පාඩමක් උගන්වන්න ඕන කියලා තරහ ආපු ගමන් ඊතලෙ වැදුනා. ඒ නිසා අපිට කරන හැම වුණියක්ම හැම කරදරයක් වදින අපේ හිතේ බය තියෙන තාක්ක. දැන් භාවනා කරනකොට ඒක අයින් වෙන්නේ පොඩ පොඩ. පොඩ පොඩ අයින් වෙනවා. මූල කර්මත්තන්නේ ඉන්නකන් අරසාව. නමුත් ඉන්න කැමති නැහැ. පිටානමට ගිය ගමන් බය ඉතින් ඊට පස්සේ බයට පිළියම් හොයන බුදුහාමර කියන බයට පිළියම් හොයන්න එපා. ආය මූල කර්මත්තාන්ට යන්න. මේ එකම දේ තියෙන්නේ මූල කර්මත්තානේ කම්මැලි. ඒකාකාරයි. නිදිමතයි. ඉතින් එළියට පයින්. ඉතින් ওই දෙක තේරුම් අරගෙන බය පිළිබඳව තමන්ට හම්බෙන සහතිකේ තමයි සෝවන් වෙනවා කියන්නේ. එයාට අවික්කප්පසාදේ පහළ වෙනවා ආය සැකයක් ඇත්තේ නැහැ. බුදුන් බුදුන් නෙවෙයිද ධර්මයේ ධර්ම නෙවෙයිද කියලා වෙන වෙන ගුරුවරයෙක් ගැන තකන්නෙම නැහැ. වෙන ධර්මයක් හොයන්නෙම නැහැ. වෙන සංඝයා හොයන්නෙත් නැහැ සීල විතරයි. ඒ නිසා භාවනා කරනකොට බලන්න පුළුවන් තරම් සැක එනකොට මේ මට මේ මේ මගේ ක්‍රියාව සිද්ධ වෙන්නේ සැකයෙන් කියන එක දැනගන්න. ඒක රූපයක් බලනකොට ඇහැට හිත යනවා වගේ සද්දයක් අහන කණ්ඩ හිත යනට වැඩිය සූක්ෂමයි. ඒකට බුදුහාමරණ කරන දෙයක් නෙක තමම කරගන්නවා. මේ භාවනා කරන පැයේදී අපි කියව සක්වන හරි පරියන්කේදී විතර මේ මාත්‍රකාවට අපිට සම්බන්ධ වෙන්න වෙන කිසිම දවසක මේ කාම ලෝකේ ඉඳදී නෑයෝකේ ඉල්ලන්දි ගෙවල් දොරවල ඉඳදී කානිවල යද්දී පාටිස් වල යද්දී කරන්න. එيشා මේක හොඳට මතක තියාගෙන ඒකට එන්න අරින්ද මේක හරියට ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එක වගේ මේක ඔක්කොම ටූල්ස් තියෙනවා බය වෙන්න එපා. ලෙඩේට එන්න අරින්න. උදයන් නැත්නම් ලෙඩේ දැකීමයි උත්තරේ. එනිසා මේ සැකය බලන් උත්සාහ කරන්න අර වගේ රූප බලනවා දන්නකම ශබ්ද අහනවා දන්නකමටත් වඩා මේ සැකේ තියෙනවා ඒකයි මේ ඇස් දෙක අරලා බලන්න හිතෙන්නේ ඒකට වෛර කරන්න එපා ඒකට දොස් කියන්න එපා අනිත් දවසේ ඇස් දෙක අරින්න ඉස්සෙල්ලා බලන්න මාව මෙහෙවිලා තියෙන හැටි සැකේකින් ඇස් දෙක අරලා බලන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි පරයන්ක භාවනාවේදී ආනාපාන සති අරමුණ සංසිඳී ගිය පසු ලැබෙන විශ්‍රාමය විවේකය හිස් බව භුක්ති විඳින්නේයයි ඔබ වහන්සේ ඊයේ දේශනා කළසේක. එය කරන ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එසේම ඒ අවස්ථාවේදී පැමිණෙන සිතුවිලි හා දර්ශනීය වන නොයෙකුත් දේවල් කෙරෙහි අප විසින් සිත පැවැත්විය යුත්තේ කෙසේද යන්නත් පහදා දෙනමින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දිගාසිරි පතමි. මේකට ආවට පස්සේ එක එකන එක එක මත එක එකන එක එක ආකල්ප එක එකන එක විදිහේ ඇවතුම් පැවතුම් පවත්ිනවා. ඒ පවත්තන ඇවතුම් පැවතුම් වල හැටියට තමයි ඊගාට කමට අනුසුද්ධ කරන්න තියෙන්නේ. නැතුව පොදු මෙන්න මේ දේ කරපන් කියලා පොදු කියන්න බෑ. ඒ නිසා මේකේ එක ප්‍රකාශයක් තියෙනවා. ආනපන සංසුනාට පස්සේ ඇතිවෙන මේ හිස්තන බුද්ධ විඳින්නේ කියලා එහෙම නැත්නම් ඒක සමාදම් වෙන්නේ කියපු කතාව ඇහුණයි කියලා. ඒක එහෙම කරන්නේ මොකද අපේ හිත හැම වෙලාවෙම අරමුණුත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා මේ හිතට වෙන විකල්පයක් තියෙන බව පෙන්වන්න අරමුණු නැති සතිය උහුරු කරන්න. ඒකට අපි කියනවා ඒ හිතන බුද්ධි විඳින්නේ කියලා. හිතන සමාදම් වෙන්නේ කියලා. නමුත් ඒකේ ඔය කියන විදියට හිතනක් නැහැ. ටික වෙලා කරනකොට ඒකෙත් හිතවිලි තියෙනවා. ඒකේ සද්ද තියෙනවා. ඒකෙත් වේදනා තියෙනවා. ඒක ඔය ලියුමේ පස්සේ කොටසේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හිස්තන කියන්න බෑ. හැබැයි මෙන්න මෙහෙම සූක්ෂම අදහසක් තියෙනවා. එතෙන්ද ගියාට පස්සේ චේතනාවකින් සචේතනිකව සසංස්කාරිකව කරන දෙයක් නැහැ. අසංස්කාරිකව සිද්ධි වගේක්. එතකොට මේ යෝගාවචරයා තමගේ සචේතනිකව කරන එහෙම නැත්නම් චිත්ත සංඛාර චිත්ත සංකාර කියලා කියේ වේදනා සංඥා වශයෙන් මේක හසුරවන ගතිය සංසිඳව ගත්තොත් යෝගාවචරයට පේනවා මම සංසිඳවුවාට හිතාමතා කරන දේ සංසිඳෙවට සිද්ධියේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ශබ්දත් ඇහෙනවා හිතවිලිත් තියෙනවා වේදනක් තියෙනවා. හැබැයි යෝගාවචරයට දැනගන්න පුළුවන් මම යන්නේ මොකද මම හිතාමතා කරන දේ නැහැ. මම ඉන්නවනම් ඉන්නේ මේ දේ බලන්න. මෙන්න මේක ගොඩක් වෙලා බලන ඉන්නකොට අසංස්කාරික දෙයටයි සසංකාරික දෙයටයි හිතාමතා කරන දෙයටයි ඉබේ සිද්ධ වෙන දෙයටයි සවිචේතනිකව සිදු වෙන අචේතනික සිදු වෙන දෙකට සමමිතිකව සමබරව බලන්න පුළුවන් නම් ඒකට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. ඉතින් ඒක කියලා දෙන්න අමාරුයි යෝගාවචරය තමන්ගේ අත්දැකීම් ටිකක් හෙලි කෙරුවේ නැත්තම්. ස්වාමීන් වහන්සේ එහෙම කිව්වත් මෙතන මෙහෙම කිව්වා කිව්වට මට බෑ. ඒ නිසා තමන් ඒ හිස්තැනට ගියාද ගියාට පස්සේ තමන්ට තිබුණේ ගොඩාක් කාලයක් තුන් තුවාලයක් සනිපුණා වගේ ඉස්පාසුවක් සෝයක්ද එහෙම නැත්නම් ඉස්තන්න ගියාම පාළුවත් අනිකමක් අම්මැලිකමක්ද ඒතර ඉන්දදී ආයසරක් වේදනාව හිතවිලි එනවා ඒ එනේ හේතනා හිතවිලි හොඳ දෙයක් විදිහටද පේන්නේ නැත්නම් ඒක අර තිබිච්ච තුවාලේ පෑරෙනවා වගේද අන්න ඒ කෙනාට ඒ ඇති වෙන ආකල්ප ටික ඒ ඇති වෙන ඇතුළත විනිශ්චය ටික හෙලි කරනවා නම් හරි ෂෝක් මේ සාකච්ඡාවට මේ ලියපෙකන කැමැතිද මේක විග්‍රහ කිරීම සඳහා ඒ ඇති වුණු විවේකයේ Taman දක්වපු ආකල්ප නැත්නම් මගේ හිත මොන වගේ ආකල්පයක් දක්වන්නේ. ඒ විවේකයේ ඉන්නකොට පේන හිතවිලි වේදනා සද්දාකුවාම Tamanට මගේ හිත කොහොමද ඒකට දක්වන ආකල්පය කියලා කැමැතිද මෙලියාපු එකන පොඩ්ඩක් තමන්ගේ හිතේ ඒ වෙලාව ඇති වෙලා තියෙන පසුබිම පොඩ්ඩක් අපිට සාකච්ඡාවෙන් ඉදිරියට ඉදපත් කරන්න. ඒක නැතුව අමාරු විග්‍රහ කරන්න ඒ නිසාම අනිත් දවසේ මේම ලියන්න වෙනවනම් ලියන්න ඒ විවිකී ආවට පස්සේ Tamande තිබුණු තුවාලය සනේපුණා වගේ ස්පාසු වුණා වගේ කරදර නැති වුණා වගේ කෙලෙස් අඩු වුණා වගේ ගතියක්ද පේනුනේ ඒ නැත්තම් තනි වුණා බය වුණා අසරණ වුණා ආතබූත නැතුව ගියා කියන කතාවද එහෙම ඉඳලා නැවත අරමුණු පේනකොට අතරමං වෙච්ච කෙනෙක් පාර හොයාගත්තා වගේ දුනේ නැත්නම් පෑදීතියට බොරදියෙක් වුණා වගේ අවුලක්ද ඇති උනේ කියන මේ කාරණා ටික පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. එතකොට මට පුළුවන් මට හොඳයි කියලා හිතන විදිහට ඒ කෙනාගේ ආකල්පත් එක පොඩ්ඩක් ඉදිරියට යන්න. හැබැයි ඒක සමස්තයට අදාළ වෙන්නේ නෑ තමයිලාට. ඔක්කොටම තේරෙන එකක් නෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම දින නමේ භාවනා වැඩමුළුවෙන් උපරිම ඵල නෙලා ගතිමි. ගෘහ ජීවිතයේදී කිසිවිටකත් බලාපොරොත්තු විය නොහැකි අතිමහත් මානසික මෙන්ම කායික සැනසෙල්ලක්ද ලබා ගතිමි. සක්මන් භාවනාවේදී සිත මනාකොට එකඟ කර ගැනීම සඳහා බොහෝ වාර ගණනක්ම සක්මන් කරන්නෙමි. අවසානයේ සක්මන් මළුවේ උඩ පහත දෙවාරයේදීම එක බාහිර සිතවිල්ලක්වත් නොආ විට පරයන්ක භාවනාවට හිඳ ගතිමි. අංක 2 වහා නොවුනත් මද වේලාවකින් හුස්ම රැල්ලෙහිම සිත රඳවාගෙන පැයක් පමණ වේලා එකම අරමුණක් අවසානයේ කිසිම අරමුණක් නැති අවස්ථාවටපත් වෙමි. 3 බොහෝ විට මා උත්සාහ කරනුයේ හැකිලීමේ අවසානය යටින් ඉරක් ඇඳලා තියෙනවා හිස් බව සිහියට නගා ගැනීමටය. එයද බොහෝ විට සාර්ථකය. 4 ඊ타මත්ම සාර්ථක බවටපත් වන අවස්ථාවලදී ඊතා පැහැදිලි සුදු පැහැ පසුබිමක් දෙසම බලා සිටිමි. මාගේ ප්‍රශ්නය නම් මෙයයි. 1. මින් ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද? 2. මේ හිස් බව දෙස බලා සිටීම පමණද? 3. මේ ආලෝකමත් බව යටින් හුස්ම ඉහළ පහළ යාම ඊතා සෙමින් මම අත්විඳිමි. ඔබ වහන්සේගේ ගුරු උපදෙස් ඊතා ගෞරවයෙන් යුතුව අයද සිටිමි. මේකෙදි ගොඩාක් තව මේ ලැබලා තියෙන අත්දැකීමේ හුරු කරගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් හඳට රොකට් එකක් යනකොට ඒ ටෙක්සාස් වල තියෙන තැන ඉඳලා ඒ තැයින දුරට යනකම් විශේෂයෙන් කක්ෂයේ මිදිලා ඒ ෂටල් එක යනකම් සම්පූර්ණ පාලනය කරන්න පාලක මැතිදී. ඊට පස්සේ ඒ කක්ෂයෙන් මිදින්න ගිහිල්ලා ගගනගාමීන් ආකර්ෂණයේ නැති තැනක දවසේ වැඩ ටික කරගෙන යන්න පුරුදු වුණාට පස්සේ වර්තාවල් සහ sannivedana ඔක්කොම හරි ගියාට පස්සේ ඒ ඕලන්න බාර දෙනවා තමන්ගේ ෂටල්කොක් එක පාලනය කිරීමේ ශක්තිය එතෙන්ට යනකම් මේ පාලක මැදින් තමයි කරන්නේ. ඒ වගේ තමයි භාවනා කරගෙන යනකොට අරමුණු පේන තාක්කල් අපි ගුරුත්වාකර්ෂණය යටතේ ඉන්න වෙලාව. අපිට වෙලාවක් එනවා අරමුණු නැති වුණාට සතිය පවතිනවා කියලා. ඒක හරියට ගුරුත්වාකර්ෂණ නැත්නම් ගංගන ගාමින් ගිහිල්ලා ඒගොල්ලෝ හුරු වෙනවා මේ පාවෙන දේවල් තියෙන තැන ගුරුත්වාකර්ෂණ නැත්නම් කන බොන හැටි ශරීරේ පවත්තන හැටි ඉරත් එක්ක සම්බන්ධතාවය. එතකොට පැය 4ක පැයකට සැරයක් රැ වෙලා ඉලි වෙනවා. දැන් ඔය පැය 24ක් යන්නේ. ඉතින් ඒකට ඒගොල්ලන්ට අරුණ අල්ලන්නත් බෑ, මධ්‍යහ්නේ අල්ලන්නත් බෑ, රැ අල්ලන්නත් බෑ, නිදා අල්ලන්නත් බෑ, දවල් අල්ලන්නත් බෑ. එතකොට පාලක මැදිරිය කියනවා පාලක මැදිරියේ තියෙන විදිහට දැන් රැ පාලක මැදිරිය හැටියට දැන් උදේ. පාලක මැදිරියෙන් දවල්. දැන් ඔයා මේ වෙලාවට කැම ගන්න ඕනේ. උදේ කැම ගන්න ඕනේ. ඒකත් බත් බෙදාන බත් එහෙම කන්න බෑ. ඔක්කොම පා වෙනවා. ඒගොල්ලන් තියෙන්නේ ටියුබ් මේ ටූත් පේස්ට් ටියුබ් එකක් වගේ කරගෙන කටට තියලා මිරි කකන මිරි කකන මිරි කකන යන්න ඕනේ. ඒක එහෙම බොක්කට යනකම්. නැතුව මේ පිඟාන කාලා හොදලා ගැරපු හොදලා නමල වඩලා තියෙන කතාවක් බෑ. ඒ ටික පුරුදු වෙනකම් පාලනය කරලා ඒගොල්ලන්ට පාලනය දෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ පාලක මැදිරිය අර ගොල්ලන්ගෙන් පුළුවන් තරම් තොරතුරු ඉල්ලගන්න. මොකද පාලක මැදිරියට දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය නැත්තන කොහොමද වෙන්නේ කියලා. පාලක මැදිරිය තියෙන ගුරුත්වාකර්ෂණය යටතේ. ඒගොල්ලෝ ඒ නිසා අරගොල්ලෝ එන තොරතුරු අරගෙන කියනවා හරි දැන් ඔන්න බබාලට තේරෙනවනේ දැන් බබාලා වාගේ කියන් බාර ගන්න. ඉතින් ඒ නිසා මේ අරමුණු නැති තැන මේ හිස්තන මුදුඩ හුරු වෙනකම් කියන්නේ සැකහැල්ම දන්න ගන්නකම්. බය නැතුව දැනෙනකම්. අනිශ්චිතතාවයේ අයින් වෙනකම්. මේ පුළුවන් කට පුරුදු වෙන්න. දෙන්නේ මීගාඩ මොකද කරන්නේ කියලා අපේ හිත කුතුහලයක් දනවා. ඒක තමයි අපේ හිතේ තියෙන කඩප්පුලිකම්. ඒ තමයි කෙලස් කියන්නේ. එතන නුරුස්නා ගතිය කියන්නේ. මේ මේ විදිහට අපිට විවේකයේ දුන්නට බුද්ධ විඳින්න බෑ. විවේකයේ කෙලස ගන්න ඊගාට මොකද කරන්න ඕනේ කියලා. මෙතෙක් කල් කෙලසුණා කරපු දේවල් වැරදි කියලා. ඒ නිසා අපේ හිතට කෙලස් නැත්තම් ඉන්නම බෑ. ඒක දන්නවනම් කියාවේ හිත කියන්නේම කෙලේශයක් කියලා. හිත කියන්නේම කෙලේශයක්. මේක විග්‍රහ කරන්න ගිහිල්ලා ඔය හේම්පිටිකේ ඥානසී ස්වාමීන් වහන්සේ මේ පාලි ත්‍රිපිටකයේ තියෙන වචන ටික අරන් තිනවා මේ හිතේ මන කියලා තත්ත්වයක් තියෙනවා. මනෝ කියලා තත්ත්වයක් තියෙනවා. චිත්ත කියලා තත්ත්වයක් තියෙනවා. චිත්ත කියලා අපි සඳහන් කරන්නේ කෙලසිච්ච හිතට. මනෝ කියන්නේ වැඩ පටන් ගත්ත හිතට මන කියන්නේ නික්ලේශී හිතට. නික්ලේශී හිතට සැක නැහැ. සැකයක් එනවනම් ඒක චිත්ත tattර දැන්පත් වෙලා. එයා දෙන ලනු හරියක් ලනු. ඒ කාන්තෙන් මාර පාක්ෂිකයි. ඒ පාන්තෙම කෙලෙස. ඒ නිසා හිතාමතා කරන සියල්ලම කක්කා. ඉතින් කවුරුත් ඒක පිළිගන්න කැමති නෑ. අපි හිතාමතා නේද මෙච්චර අභියෝගයක් දිනාගෙන, තල්ලි හම්බ කරගෙන, දරුවෝ හදාගෙන ගියේ හිතාමතා නේද කියලා. අයි හිතන එකට බුදුන් කියන්නේ චේතනා කියලානේ. චේතනාවල තියෙන තව වචන තමයි සංස්කාර කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා අහලා තියෙනවනේ. හිතමතා කරන සියල්ලම දුකයි. හිතමතා කරන හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ නිසා අපි හිතමතාමක් හම්බ කරා නම් සංසාරේ තමයි. ඒ නිසා අර හිස්තැනට ගියාට පස්සේ එතන හුරු වෙනකන් ඉන්න බැරි. ඉවසන්නේ නැති ගතිය ගහන්න වටින්නේ නැහැ. මොකද ඒකට යන්න බෑ එසේ මෙසේ කෙනෙකුට. මොකද දක්ෂ කෙනෙක් තමයි යන්නේ. නමුත් එයා මේ හිත දෙන ලණුවේ කන්නේ. එයා අහනවා දැන් ඉක්මනට ඊගාවට කරන්න මොකද්ද කියලා. එයා දන්නේ මේ හිත පෑදී දිගට මේ බොරදී එකතු කරනවා කියලා. අනාකූල ප්‍රවාහය ආකූල කරනවායි කිය. ඒ කැන්ටින් ඔය ඔක හොඳට උරු වෙනකන් ඔකට පුරුදු වෙනකන් පුළුවන් තරම් වහා යන්න වැඩි වෙලා ඉන්න හරියට නිකන් ඒක නිවන වගේ. ඕක නිවන නෙවෙයි. ඕක නිවන නෙවෙයි. ඕකට සාපේක්ෂව හිතවිලි තියෙන ලෝකේ රූප ලෝකේ බලලා මේ දෙකින් එකටවත් අහුවෙන්නේ නැතුව මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎপন্ন බව එකට එකට සාපේක්ෂ බව බැලුවොත් විතරක් හිත පැත්තකට. නැත්තම් ඔය පටලවිලට ඕකත් අපි සම්බොල් වෙනවා. ඒ නිසා මේ සැක උපදවන එක පේනවා. හිත වැඩ. කක්ක වැඩ. මායя වැඩ. කෙලස් වැඩ. විශ්වාසය ඇති වෙනකන් යන්න ඕකට ආයෙන්න ආයන්න ආයෙන්න නිසා ඉස්ලාම වතාවට අපේ මානවයා මිනිස්සයා කක්ෂයෙන් ගැලවෙච්ච පළවෙනි වෙලාවේදී යූරි ගගාරින්ද මුළු මානවයාම ස්තුතිවන්ත වුණා පළවෙනි වතාවට ගුරුත්වයේ ඉඳගෙන ගුරුත්වය හරහා ඉගෙනගෙන ගුරුත්වයේ යටතේ රොකට් එකක් හදලා ගුරුත්වෙන් මිදුණා. ගිහිල්ලා ගිහිල්ලා අපේක විතර කියලා හන්දර ගියේ නෑ. ඒක පවා ලොකු දෙයක්. ඉතින් ඒක ඇහිච්ච දවසේ මේක හදපු ධම්මනිසන්ති ආමතුරන්ට තේරෙනවලු යකෝ බුදුහාමුදුර හදපු අෂ්ටලෝක මේ ආදි අෂ්ටාංග මාර්ගයේ කෙලින් කෙරුවොත් ඔය යූරි ගගාරින් ගිහිල්ලා මෙච්චර ලෝකේ ජය ගන්නවන නිස්සන් වනේ රහතන් වහන්සේලා පහල කරන්න බැරිද? ඒක අහනකොට තමයි මේ අදහස පහළ වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ ආය හම්බ කරන්නේ මගේ සියලු වස්තු දාලා බුදුහාමුදුරෝ කියපු මේ අෂ්ටලෝක ධර්මය මම කෙලින් කරනවා. එතකොට ඔය ගුරුත්වාකර්ෂණ සාපේක්ෂව නැති එක වගේ රූප ලෝකයට සාපේක්ෂව අරූප ලෝකේ අරූප ලෝකයට සාපේක්ෂව නිවන ටික ටික ටික ටික තල්ලු යන්න දෙන්නේ නැත්තේ යන්න ගිය ගමන් අපි බදාගෙන කණ්ඩා හදනවා පැහිය වෙන්න හදනවා ස්මාර්ට් වෙන්න හදනවා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා මොකද කරන්නේ වෙන කරන්න කම යන්නේ වෙද්දිම තමයි ගමන යන්න තියෙන්නේ ඉතින් ඒක නිසා ඉතින් තරහ වෙන්න එපා. හිත නරක කරගන්න එපා. පුළුවන් නම් බලන්න මේ පෑදීදී ආවට පස්සේ පෑදීදීට බොරදී එන්නම් එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්නම් එපා කියලා ආය දාගන්න එපා මේකට කක්කා. එතකොට මම නෑ. මම හිතියොත් අහන දැන් මොකද කරන්නේ? ඊගාට මොකද කරන්නේ? එතකොට ටොක්කක් අයින්න ඔබ පැය වෙන්නේ නැතුව පැත්තකට යන්න. ඔබ පැහැදිලිව තියන්න. අමාරු අපි යනවා ඊගා ප්‍රශ්න. වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සතිವಾರේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දනාඩම තෙරුවන් සරණයි